ඒ කරුණු එකින් එක තමයි මේ වැඩසටහන් මාලාවේ ඔබට විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ පෙන්වා දීම පිණිස කෙනෙකුට ශ්‍රවණය කරන්න ලැබුණත් ඒකේ ආගේ ජීවිතේ මහත් භාග්යයක්. අද මේ උතුම් දහම් දේශනාව ඉතාලියේ කතානියා නගරේ පදිංචි පින්වත් රනිල් සහ ගීතිකා යන දෙපළ විසින් ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වත් මන්තිනා දේවින්දී සිඟිති දියණියට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් ධර්මාවබෝධයේ පිණිසත් ශාසන රැකවරණයේ පිණිසත් සිත ප්‍රාර්ථනා කළා. ඉතින් පුංචි දියණියට සිත්පතමි ධර්ම දාණය ලබා දෙන පින්වතුන් කරන අප්‍රමාණ පින අනුමෝදන් වෙමි. අද අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පසුගිය කාලේ අපි සත්‍තිස් බෝධිපාශික ධර්මයන් විස්තර කරලා දීලා ඒ කියන්නේ මූලික දැනුම ඒ කාරණා 37 ඔබට විස්තර කළා. ඒ කියන්නේ වචන විදිහට. අර්ථ විදිහට අපි ඉදිරියට ඉගෙන ගන්න ඕන. කාරණා 37 තමයි නිවනට මුල් වෙන. ඒතර මේ කාරණා 37ම තියෙන්නේ නිවනම ඉලක්ක කරගෙන. ඇත්තටම ඉතින් ජීවිතේ පළවෙනි අංගය කරගෙන මේ කාරණාව වැඩුවොත් මාර්ගඵල නොලබා නම් ඉන්නේ නැති තරම්. එහෙනම් බාධා ඇති වෙන්නේම මේ කාරණා 37 වැඩිම පිණිසයි. පළවෙනි එක තමයි කායානුපස්සනාව. දෙවෙනි එක වේදනානුපස්සනාව. තුන්වෙනි එක චිත්තානුපස්සනාව. ධම්මානුපස්සනාව සත්‍විස් බෝධිපාශික ධර්මවල පළවෙනි කාරණා හතර සතර සතිපට්ඨානය ඊළඟ කාරණා හතර සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඒ තමයි උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස නූපං අකුසල් නූපද වීම පිණිස ඊළඟට නූපං කුසල් ඉපද වීම පිණිස උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස තියෙන වීරිය. ඊළඟට තියෙනවා දැන් එතන කාරණා 8යි. ඊළඟ කාරණා හතර තමයි 이르දිපාද හතර. ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන. ඊළඟ දැන් ඔන එතන කාරණා 12යි. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය ධර්ම. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒ ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම. ඒතර ඉන්ද්‍රිය ධර්ම පහයි, බල ධර්ම පහයි 10යි. අර මුලින් කාරණා කිව් 12යි 22යි. ඊට පස්සේ තියෙනවා සත්ත්ව බෝධ්‍යංග. බෝධි අංග 7ක්. එතකොට සති සම්බෝධ්‍යංගයේ ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ පීති සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ ඊළඟට සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. එතකොට 22යි 7යි 29යි. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට එතන කාරණා 8යි 29යි 8යි 37යි. ඔන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එයින් කායානුපස්සනාව අපි ඉගෙන ගන්නෙ වැඩිමනක් විස්තර තියෙන කායානුපස්සනාවයි. කායානුපස කය කෙරෙහි සීහ පිහිටවීම එහි භාවනාම 14ක් විස්තර කරනවා. එයින් අපි එක භාවනාවක් ඉගෙන ගත්තා. ආනාපාන සති භාවනාව. උස්ම රැල්ල මේ අපි ගන්න උපන්දා ඉඳලා ගන්න උස්ම රැල්ලෙන් සුසුම් පොදින් නිවන කරා යන හැටි එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ අපි පුංචි කාලේ ඉඳලා උස්ම ගන්නවා මේකම අවබෝධ කරලා මේකෙම සිය පිටලා නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් එහෙම මාවතක් තියෙනවා. පින්වතුනි මේ භාවනා කරනවා කියන එක හැම කෙනාම කරන එකක් නෙවෙයි. හැම කෙනාටම කරන්න හිතෙන්නේත් නැහැ. නිසා ලෝකේ ඊටමත් සුළු පිරිසක්. ලෝකේ පසක තැබේවා. ලංකාවෙන්නුත් ඊටමත් සුළු පිරිසක්. ලංකාවද පසක තැබේවා. සිංහලුන්ගෙන් ඊටා සුළු පිරිසක්. සිංහලුන්ද පසක තැබේවා. බෞද්ධයන්ගෙන් ඊටා සුළු පිරිසක්. බෞද්ධයන් කියන පිරිසද පසක තැබේවා. නිතර බණ දහම් ඉගෙන ගන්න අයගෙන් පවා ඊටමත් සුළු පිරිසක්. ඒද පසක තැබේවා. මේ බණහන අයගෙනොත් ඉතාමත් සුළු පිරිසක් තමයි භාවනා කරන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් භාවනා කරන්න කැමැත්තක් ඇති කරගන්නවා නම් භාවනාවට යොමු වෙනවා නම් ඊටාම දුර්ලභ පිරිසක් අතරට යාල එකතු වෙනවා. ඔවුන්ට බුද්ධ ශාසනයක් මඟහැරින්නේ කොහොමද? ඔවුන්ට බුද්ධ ශාසනය පිළිසරණ ලැබෙනවා. අද අපි සතර සතිපට්ඨාන භාවනා කායානුපස්සන භාවනාවේ දෙවෙනි භාවනාව ඉගෙන ගන්නේ ඉරියාපත භාවනාව. මේ ඉරියාපත භාවනාව වැඩිමනක්ම කට්ටිය පුරුදු කරන්නේ සක්මනේ. එතකොට මේකට හක්මන් භාවනාව සක්මන් භාවනාව කියලත් කියනවා. අපි ඉගෙන ගනිමු මේක. මේ සක්මන් භාවනාව කියන්නේ හැම කෙනෙක්ම කරන්න පුරුදු වෙන්න ඕන එකක්. කල යුතුයම භාවනාවක් කිව්වොත් වැරදි නෑ. ඉච්ඡර උපකාරයි. මොකද ඉඳගෙන කරන භාවනාවේ අපහසුතාව දුරු කරලා දාන්නේ සක්මන් භාවනාවයි. සක්මන් කරන කෙනාට තමයි ඉඳගෙන කරන භාවනාව බොහෝ වෙලාවක් පවත්වන්න පුළුවන්. අපි ඒ සක්මන් භාවනාව ගැන ඉගෙන ගන්න කලින් මේ ඉරියාපත භාවනාවේ වචන ටික ඉගෙන ගනිමු. පුණච පරම් භික්ඛවේ භික්ඛු දැන් අපි මේ විස්තර කරන්නේ ඒ අමානිවංශෝ බොහෝ දුර නොවේ. මහා සතිපට්ඨාන සූත්‍ර විස්තරයේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ ඇසුරෙන් තමයි අපි ඔබට භාවනාව කියලා දෙන්නේ. තියෙනවා පුණච පරම් භික්ඛවේ භික්ඛු පින්වත් මහණෙනි නැවතත් ඔබට භාවනාවක් කියලා දෙනවා. භික්ෂුව ගච්ඡන්තෝ ආ ගච්ඡාමීති පජානාති. ගච්ඡන්තෝ යනකොට යනවා කියලා දැනගන්නවා. මම දැන් යනවා යනවා යනවා කියලා හිතෙන් කියන්නේ නැහැ. යනවා කියලා දැනගන්නවා. සිහියෙන් ඉන්නවා. දැන් අපි මෙතන සතිපට්ඨානෙනේ කතා කරන්නේ. සිහිය පිහිටවනවා. යනකොට ඒ යනවා කියන සංඥාවෙන් යන්නේ. ඊළඟට ඨිතෝවා ඨිතෝම් හීති පජානාති. විශේෂයෙන් දැනගන්නවා හිතගෙන ඉන්නකොට මම දැන් හිතගෙන ඉන්නේ කියලා. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා දකින්න දැන් මම මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඔබට දැන් මාව පේන්නේ මං ඉඳගෙන ඉන්නවා කියලා. ඒකට ඒ වගේ තමන් ඉඳගෙන ඉන්නකොට තමන් ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව තමන්ට හිතට දැනෙන්න ඕන. ඉතින් ඒ සිහිය පිහිටවන්න ඕන එකේ. දැන් සිහිය කියන්නේ ලොකු අවධානයක්. දැන් අපි කියමු මේ කියනවා වීදුරුවක ලොකු වීදුරු වාදනයක වතුර පුරවලා කියනවා මේක සිහියෙන් ගෙනියන්න කියලා. ඒකට අපි බොහෝම අර පරිස්සමෙන් මේක ගැස්සෙන්නේ නැතුව අර පරිස්සමෙන් සම්බ වෙන දේවල් ගැන සිහිය කරන්න තුන් කවුරු කතා කළත් ඒක ගැන බලන්නෙත් නැතුව අර බොහෝම අර අවධානයෙන් ඒක ගෙනියනවා. ආන්නේ වගේ ඒ වගේ සම්පූර්ණ අවධානය යොමු කරනවා මේ හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව්වට සයානෝවා සයානෝ මිති පජානාති නිදා ගන්නකොට නිදාගත්ත ඉරියව්ව ගැන සිහිපීටනවා යථා යථාවා පනස්ස කායෝ පනහිතෝ හෝති තථා තථානම් පජානාති යම් යම් ආකාරයකින් කය පවත්වනවාද ඒ ආකාරයට ඒක දැනගන්නවා ඉරියව් හතරේම කුමක්ද වින්නතුනේ ඉරියව් හතර කියන්නේ? ඇවිදීම, සිට ගැනීම, ඉඳ ගැනීම, නිදා ගැනීම. ඔය තමයි මිනිස්සෙක් පවත්වන ඉරියව් හතර. යම් යම් ආකාරයකින් ශරීරය පවත්වනවාද ඒ ආකාරයෙන්ම මේ දැනගන්නවා. එතකොට මම මොකක්ද දැන් කියවේ අර සක්මන් භාවනාව කතාවක්. දැන් ඉරියාපත භාවනාව කියන එක ඕනම ඉරියව්වක මේ ඉඳගෙන ඉඳින් බස් එකේ යද්දී වාහනේ යද්දී ඇඳේ නිදාගෙන ඉඳින් ඊළඟට ස්පිරිතාලට ගිහිල්ලා වුණත් තමන්ගේ නම කතා කරනකල් පුටු ඉඳගෙන ඉඳින් ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට හොඳට සිහි පිහිටනවා ඒක භාවනාවක්. ඒතර මම දැන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා වචන වලින් සිහි කරන්නේ. මේ ඉරියාපත භාවනාව කියන්නේ තන්නිකර තමන්ගේ ශරීරයට තමන් පවත්වන ඉරියව් වලට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීම. ඒක ඕනම තැනක ඕනම වෙලාවක ඕනම විදිහකින් කරන්න පුළුවන්. යම් යම් ආකාරයෙන්ද කය පවත්න්නේ ඒ ආකාරයෙන්ම සිහියෙන් ඉන්නවා. දැන් කොහොමද මේක හක්මන් භාවනාවට ගන්නෙ? සක්මන් භාවනාවේ පින්වතුනි ඒක මේ වගේ එකක්. ඔන්න අපි ඒක දැන් සංඝයා නම් සංඝයාට ආහාරණි වල තියෙනවා සක්මන කියලා. අඩි 25ක් 30ක් හෝ ඊට වැඩි දිග හෝ සක්මනක් තියෙනවා වැලි දාලා. එහෙම නැත්නම් මේ සක්මන් කරන්න පුළුවන් විදිහට හදලා. දැන් අපි කියමු ගිහි කෙනෙක් මේක කරනවා නම් මේ ගිහි අයිට මේ ගෙවල් හක්මන් බහ මලු නෑනේව. එතකොට ඒ අය ස්තූපී හෝ කොරිඩෝවේ හෝ නැත්නම් පොඩි පේමන්ට් එක හෝ එහෙම නැත්නම් මිදුලේ ඉඩ කඩ තියෙන අඹ ගහක් යට. එතකොට එහෙම නැත්නම් රූප සේවනක පොඩි ඉඩ කඩ 25ක තියෙක වගේ ඉඩක. ඒවත් හදාගන්න බැහැ නම් ගෙදර ශාලේ පොඩි දුරක. Tamanට එහෙත් මෙහෙත් යන්න පුළුවන් ඉඩ කඩක ඉඩ කඩක් යොදා ගන්න. යොදාගෙන මෙයා ඒ සක්මනට ගොඩ වෙලා ඒ සක්මනේ කය සැහැල්ලු කරගන්නවා. ඇඟට ලොකු බරක් ගන්නෑ. මම දැන් සක්මන් භාවනාව කරනවා. මගේ ඉරියව් කෙරේ මං සිහිය පිහිටනවා කියලා මෙයා අර සක්මනේ හිමේට සක්මන් කරනවා. ඒකට එයාට අර බාහිර කෙනෙක් Taman දිහා බලනවා වගේ අර Taman යනකොට දැන් මම මේ යන කෙනෙක් මෙන්න මම දැන් යනවා කියලා අර යන ඉරියව්ව දිහා සිහින් බලනවා. ගිල්ල සක්මනේ කෙලවරේ දැන් හිටගත්තා. හිත ගන්නකොට සිහියෙන් දන්නවා දැන් මම සිත ගත්තා. ඊට පස්සේ සක්මනේ හිමීට අනිත් පැත්තට හැරෙනවා. එතකොට ඇසිහෙන් දන්නවා මම දැන් හැරුණා. ඊට පස්සේ ආයෙ යනවා. එතකොට එයා දන්නවා මම දැන් යනවා. එක පියවරක්වත් සිහියක් නැතුව තියන්නේ. අමතක නැහැ. හැම පියවරක්ම සිහියෙන්ම තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා සක්මනේ අනික් කෙළවරේ නතර වෙනවා. ඔන්න දන්න දන්නවා දැන් මම නතර වුණා. ඊට පස්සේ ඔන්න හැරෙනවා. දැන් එයා දන්නවා මං හැරුණා. ආපහු එයා යනවා. එයා දන්නවා මං දැන් යනවා කියලා. ඔය විදිහට සම්මන් කරනවා. බාහිර කෙනෙක් Taman දිහා බලා ඉන්නා වගේ Tamanගේ හිතෙන් සිහියෙන් තමා දිහා බලනවා මේ කාය දිහා. ඒ අතරතුර අපි කියමුක අත් දෙක බැඳගත්තා. නෝනේ එයා දන්නවා මං දැන් අත් දෙක බැඳගත්තා. ඒ සක්මන් කරන ගමන් එයා අත් දෙක පහළට දැම්මොත් එහෙම එයා දන්නවා දැන් මං අත් දෙක පහළට දැම්මා. යම් යම් ආකාරයකින්ද මේ කය පවත්වන්නේ ඒ ආකාරයෙන්ම සිහිය පිටවනවා. ඊට පස්සේ සක්මනේ කෙලවරේ හරි එහෙම නැත්නම් පුටුවක හරි එයා ඉඳ ගන්නවා. ඒකට එයා දන්නවා මං දැන් ඉඳගත්තා කියලා. එතකොට මම හිතනවා ගොඩාක් භාවනාවට අකමැති කරන්න අමාරු නිින්ද යන අපහසුතාව තියෙන අයට හරි අගේ හක්මන් භාවනාව. එයා සක්මන් කරනවා. ඊට පස්සේ මේ සක්මන් භාවනාවේ ওই විදිහට කිරීමේ ආනිසංස තියෙනවා. චංකමනානිසංස කියලා තියෙනවා. දැන් මේ සක්මන් භාවනාව ওই විදිහට පුරුදු වුණොත් දැන් අපි කියමු එක්කෙනෙකුට ඔහොම කරන්න වෙලාවක් නැත කියලා. එයාට රැකියාවකට නම් යන්නේ බස් එකකින් බැහැලා ගෙදර එන ටිකට කල්පනාවෙන් එන්න බෑ තමන් ගිරියව ගැන. ඒ වගේ දැන් 100ක් පිටවන්න. ඊට පස්සේ තමන් ගා ඉන්න තැනකින් තවත් තැනකට යනකොට මේ යන ඉරියව්ව ගැන සිහි පිටවනවා. ඔයගේ මොකක් හරි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඉරිය සක්මනේ ඒ විතර ඔය තමයි ඉරියාපත භාවනාව සහිත සක්මන් භාවනාව. එහෙම නැත්නම් සක්මනේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. හැබැයි ඒක අයිති වෙන්නේ මෛත්‍රී භාවනාවට. බුද්ධානුස්තිය වඩන්න පුළුවන් හක්මන් කර කර. අසුභ භාවනාව වඩන්න පුළුවන් ධාතු මනසකාරයේ මරණ සංඥාව, අනිච්ච සංඥාව, අනත්ත් සංඥාව. ඒ මේ විදිහට නොඑක් භාවනා වඩන්න පුළුවන් සක්මන් කරද්දි සක්මන් කරද්දි වඩන්න බැරි ආනාපානසති භාවනාව විතරයි කියලා ඉඳ ගන්නම ඕන. කොන්ද කෙලින් තියා ගන්නම ඕන. එතකොට එහෙමත් තියෙනවා. එතකොට අර තමයි ඉරියාපත භාවනාවේ භාවනාව සක්මනේ පුරුදු කරන හැටි. එතකොට සක්මනේ ආනිසංස තියෙනවා. ඒ තමයි සක්මන් භාවනාවේ දෙන කෙනාට දීර්ඝ ගමන් ඕනතරම් දුරක් අපහසුයක් නැතුව ගමන් බිමන් යන්න පුළුවන්. සක්මනේ භාවනා කරන කෙනාගේ ග්‍රහණය ශරීරේ නිරෝගී ස්වභාවයට පත් වෙනවා. සක්මනේ භාවනා කරන කෙනාගේ හිතට සමාධියක් ඇති වුණොත් ඒ සමාධිය ගොඩාක් වෙලා තියෙනවා. සමාධිය වැඩිපුරම තියෙනවා. මේ තමයි සක්මන් භාවනාවේ ආනිසංශ පහක් තියෙන ඔය මතක හැටියට කියවේ. එතකොට එතකොට සක්මන් භාවනාව කෙනෙකුට පුරුදු වෙන්න ලැබුණොත් ලොකු දෙයක්. ආනාපාන සතියේට භාවනාවට ඉඳගන්න කලින් පොඩ්ඩක් විනාඩි 5 10ක් අර විදිහට සක්මන් කරන්න නැත්නම් සීයෙන් හරි උපකාරයි. මොකද මේ සක්මන් භාවනාවේ ආනිසංසයන්නේ සමාධිය ගොඩක් වෙලා පවතින එක. ඒකට අඳගෙන කරන ආනාපාන සතියට හරියට උපකාර වේවි. එතකොට මේ සක්මන් භාවනාවේ ආනිසංශ තමයි අපි කියමු ඉස්සර රහතන් මේ ඉස්සර සංඝයා අපි කියමු අද කාලේ හිටපු ගමන් මැරෙන අපි heart attack කියන්නේ. ඒ වගේ සමහර වෙලාවට සක්මන් කර කරම අපවත් වෙලා තියෙනවා. සක්මනේ අපවත් වුණොත් එහෙම ඒකේ ආනිසංශය තමයි ඉපදින ලෝකෙත් සක්මන් කර කරමයි ඉපදින්නේ. එහෙම කතාවක් තියෙනවා. ඒක තෙරුවන් ආශ්‍රේ නම සක්මන් කර කර ඉඳින් රක්මනේම පපුව හිර වුණා එහෙම අපවත් වෙලා වැටුණා. දෙව්ලෝ උපන්න දෙව්ලෝවත් සක්මන් කරනවා. ඊට පස්සේ අර ලැබිච්ච දිව්‍ය සලු දිව්‍ය සලු මෙයා සිවුරක් විදිහට තමයි පොරවන්නේ. දැන් මෙයාට ඒක ගැන කල්පනාවක් නැහැ. මෙයාට සක්මනේ කල්පනාව තියෙනවා. දිව්‍ය අප්සරාව ටික පිරිවරහන් ගත්ත අපේ දිව්‍ය රාජයා පහළ වුණා කියලා. මේ දෙවියා එකපාරම නැවතුණා. නැවතිලා කල්පනා කළා මේ ආරාමේ බලන් ආපු ස්ත්‍රීන්ද මේ කියලා බිම් බලාගත් ආයනක් මං කරනවා. අර දිව්‍යංගනාව ටික කාන්තාව ඉතින් දිව්‍ය ලෝකෙ ඉපදුනා කල්පනා වැඩිනේ. දිව්‍යංගනාව ටික මොකද කරේ ලොකු කැඩපතක් මවලා ඒ කැඩපත ගෙනල්ලා අර දෙවියා ඉස්සරහ තිබ්බා. එතන එහෙම සක්මන් කළා හැරෙනකොට ඉස්සරහ කැඩපතක් තියෙනවා. ඒ කැඩපතෙන් පෙනුණා තමාව පෙනුණා දෙවියෙක් විදිහට. එතකොට ඒ දෙවියා දැක්කේ මම දැන් භික්ෂුවක් නෙමෙයි. මම දැන් දෙවියෙක්. අනේ මං චුත වෙලා. මං අපවත් වෙලා. බැලුවා දිව්‍යාංගනාව බැලූ තෙක් මාන දිව්‍යාංගනාව වඩින්න දිව්‍ය පුත්‍රය කියලා ආරාධනා කරනවා. බඹසරට දිවිපිදු අර දෙවියා එසැනින් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා බැලුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දෙව්රම් මෙහෙරි. දිව්‍ය ලෝකෙන් අතුරුදහන් වුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා කිව්ව ස්වාමීනි මේ පිසාචියෝ වගේ ටිකක් මාව වට කරගත්තා. මාව මේ සංස්කාර දුකින් නිදහස් කරව ගන්න. භාග්‍යතුන් වහන්සේ එක ගාථාවයි වදාළේ සෝතාපන්න බවට පත් වුණා. දිව්‍ය ලෝකේ බ්‍රහ්මචාරී. කොහොමද සක්මනේ කතාව? සක්මනේම පිරිනුවම් පාලා තියෙනවා. එක රහතන් වහන්සේනම කියනවා ආරාම භික්ෂුන් ඔබ වහන්සේලා සංඝයා පිරින රහතන් වහන්සේලා පිරිනුවම් පානව දැක්ලා තියෙන කොහොමද? ඉඳගෙන ඊළඟට සැතපීලා එහෙම තමයි කිව්වා. රක්මන් කර කර පිරිනවම් පානවා කැමතිද කියලා ඇහුවා. දැක දැකලා තියෙනවද නැහැ කිව්වා. මාගේ පිරිනිවනට කාලේ ළඟයි කිව්වා. සංඝය වටුණා. ඊට මෙහෙම ඉරාක් ඇඳලා සක්මන් කරගෙන ගියා. සක්මන් ඉරාක් ඇඳලා. එහා පැත්තට ඇරිලා ආපහු ඇරිලා අර ඉර හරියට මිර උඩට එනකොට එහෙම පිරිනවම් පෑවා. ඉර උඩම ගල් කණුවක් හිටියෝ වගේ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය. එහෙම අපව පිරිනොම් කළා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් උදේ සක්මනට වඩිනවා. උන්වහන්සේ උදේ පාන්දර නැගිටලා නිදීමතයි. ඉතින් සක්මනේ සක්මන් කරන්ඩ අර විදිහට ඉරියාපතේ පුරුදු කරන්ඩ භාවනා කරන කරනකොට එහෙම නිදිමත එහෙම සක්මනේ ඇද වැටුණානේ. වැලි පිසදාගෙන නැගිට්ටා. ආයි සක්මන් කළා. සක්මණෙන් බිමට බැසී රහතන් වහන්සේ නමක් විදියට. කොහොමද සක්මන? ওই විදියට හරි තව ගොඩ තියෙනවා. ඒ සෝන ස්වාමීන් වහන්සේ කකුල පැලිලා ලේ යද්දින් සක්මන් කළානේ. සක්මන් කළා ලේ මේ කකුල පුපුරලා ලේ යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා හෙව හරක් මඩුවක් වගේ කවුද මෙතන සක්මන් කරන්නේ කියලා හෙව. සෝන. සෝන ආන්දර කල්පනා කළා මම මෙච්චර සක්මන් කළත් මං මගපල් ලැබෙන්නේ නැති කි මට පිනක් නැතු වෙති මං ගෙදර යනවා කියලා. ඒතකොට ඒ කාලේ සිවුරු අරින්න හිතලා මේ මහා ශ්‍රාවකයෝ බුදුරජාණන් සෝන තෙරුණියව සෝන මෙච්චර වීරිය කරලත් අවබෝධයක් නැති නිසා මට ගෙදර යන්න ඕන කියලා ඊයේ හිතුවා නේද කිව්වා. ඇඟ සීතල වෙලා ගියා. ස්වාමීනි මට සමාව දෙන්න. සෝන ගෙදර ඉන්න කාලේ මම වැඩිපුරම ආස මොකටද කියලා ඇහුවා. ස්වාමීනි වීණාව යන්න. සෝන වීණාවේ තත් ගොඩක් තද කළොත් එහෙම. වීණාවේ හඬ එනවද? නෑ ස්වාමීනි. වීණාවේ තත් ගොඩාක් බුරුල් කළොත් එහෙම. හඬ එනවද? නෑ ස්වාමීනි. ගානට සුසර වෙන්න ඕන නේද කිව්වා. එහෙමයි කිව්වා. සෝන වීරිය කියන එකත් ඒ විදිහට තියෙන්න ඕන කිව්වා. වීරිය හැකිලෙන්නත් ඕනේ නැහැ කිව්වා. වීරිය උද්දච්චයට යන්නත් ඕනේ නැහැ කිව්වා. එහෙම නැත්නම් වීරිය සමව පවත්වන්න ඕන. ඒ සෝන තෙරුන් ටික කාලයකින් වීරිය සමව පවත්වන්න දක්ෂ වුණා. උන්වහන්සේ අරහත් වෙටපත් වුණා. සෝන තෙරුන් ඒ සෝන තෙරුන් නිසා තමයි අද ඕනම හාඳුනනමක් මේ පයට පාවාහනක් දාන්නේ උන්වහන්සේ කකුල පැලෙන කල සක්මන් කරපු එකේ විපාකයක් විදිහට. ඇයි ඒ? උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ ශිරීපා කමල වඳින්න ගියා. බුදුරජාණන් වහන්සේ සෝන තෙරුන් අරහත්ත්වයටපත් වෙනා කියලා දැනගත්තා. සෝන ඔබ පාවාහන් දෙක පාවිච්චි කරන්න. ඊට පස්සේ කිව ස්වාමීනි මං මේ සීතුකුලෙන් පැවිදි වෙලා මට පාවහන් දෙකවත් අත්හැරගන්න බැරි වුණා ආයිත් මෙන්න පාවහන් පලඳිනවා කියලා අන් අය මට මේ අපවාද කරාවි. අනිත් සංගය සියලු දෙනා පාවිච්චි කරනවා නම් මං පාවහන් දෙකක් පාවිච්චි කරනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්කවේ පින්වත් මහණෙනි සියලු සංඝයා උදෙසා පාවාන් අනුදැන වදාරනවා කියලා දේශනා කළා. ඒ නිසා තමයි අදටත් පොඩි නමක්වත් බාට දෙකක් දාන්නේ. සක්මනක කතාව. එතකොට අද සියලු සංඝයාගේ පාවලට පාවහනක් පා පැලෙන්නේ නැති වෙන්න පහ පාවහන් දාන්නේ පාදයට වේදනාවක් එන්නේ නැති වෙන්නනේ. ඒවා කලේ එක භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ පා පැලිලා ලේ වෙගිරෙන කල් සක්මන් මළුවේ සක්මන් කරපු කිවිපාකයක්. ඉතින් ඒ නිසා සක්මන් භාවනාව හරි උපකාරයි. අනිත් එක අපිට හැමදාම එක විදිහට ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා කියලා එක්කොත් නැහැ. එක විදිහට ඇවිදින්න පුළුවන් වෙනවා කියලා එක්කොත් නැහැ. ඉතින් පුළුවන් විදිහට පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඒ කාලේ ශිංගාල මාතා, සෝන මාතා ආදී වයසකය කණුවන් ලගන වටේ සක්මන් කර කර භාවනා කරලා තියෙනවා. ඊළඟට මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ ලංකාවේ නිින්ද යනවට මේ පිදුරු වලින් හිසට වැටියක් හදලා ඒක වතුරේ ඔබලා උල්ලුවේ තියාගෙන සක්මන් කරලා තියෙන්නේ. මම අහලා තියෙනවා 100 කෙනෙක් අනුරාධපුර පැත්තේ පාන්දර දෙකට තුනට නැගිටලා ගේ ළඟ තියෙන දොලේ සමතලා වතුර ගලාගෙන යන දොලේ සක්මන් කරනවා කියලා නිදා නිින්ද යන නිසා. සක්මන් භාවනාව කියන්නේ බොහෝ දෙනා පුරුදු කරපු එකක්. එතකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණ ඉරියාපත භාවනාවේ. නැන්ස ගොඩාක් වෙලා සක්මන් කරලා කරලා සීයෙම්ම සක්මණෙන් බැහැලා සීයෙම්ම කුටියට ගොඩ වෙලා සීයෙම්ම ඇඳේ හාන්සියෙන්ට ඇඳේ ඉඳගෙන පා පොළොවෙන් එසෙව්වා හිස කොට්ටෙට ලං කළා. හැබැයි කොට්ටේ උඩ තිබ්බේ නෑ. යථා යථා වා කායෝ පනිහිතෝ පනස්ස කායෝ පනිහිතෝති තත තතනම් පජානාති යම් යම් ආකාරයෙන්ද කය පවතින ඒ ආකාරයෙන්ම සිහි පිටනවනේ ඒතකොට සක්මණෙන් බැහැලා එළියට එනකොටත් සිහියෙන් තමයි එන්නේ දැන් මේ සක්මනේ හොඳට සක්මන් කරලා හිමීට පස්සේ සක්මනේ බහැපු ගමන් හනුමන්තා වගේ වේගෙන් ගියා කියලා කියන්නේ එයාගේ සිහිය එහෙම එතනම මුට වෙලා යනවා ඒ රක්මනින් බහැලා එනකොටත් කලබලයක් නැතුව මේ හිමීට මේ එයා එන්න ඕනේ. කලබලයක් නැතුව. ඊට පස්සේ පා පොළවෙන් එස වෙනකොට කිෂ කොට්ටේට ලං වෙනකොට ඒ මොහොතේම අරහත් වෙටපත් වෙනවා. ඉරියාපත භාවනාව. ඉරියව් යම් යම් විදියකින්ද පවත්වන්නේ ඒ ආකාරයෙන්ම දැනගන්නවා. සැතපෙන්නේ සිහියෙන්. නිදාගන්නේ සිහින සීයාවෙන් සිහියෙන්. ඊටර දැන් තියෙනවා සිහියෙන් නැතුව මේ නිදාගත්තට පස්සේ සී කල්පනාවක් නැතුව නිදාගත්තට පස්සේ එහි ආදීනව විදිහට ආදීනව පහක් තියෙනවා. ඒක අංගුත්තර නිකායේ තියෙනවා. මට ඒ පහම මතක නැහැ. නපුරු හීන පේන ගන්න. පේන්න ගන්න. ඊට පස්සේ උදේ අපහසුයෙන් තමයි නැගිටින්නේ. සුව නිින්දක් නැහැ. සුව අවදි වීමක් නැහැ. ඊළඟට ශරීරයෙන් ජරාව පිට වෙනවා. මේවා වෙන්නේ අසීයෙන් නිදා ගැනීම තුළින්. එතකොට සිහි එතකොට බලන්න සිහි කල්පනාවෙන් නිදා ගැනීමේ තියෙන ආනිසංශ. දැන් මේ සමහර අය නිදා ගන්නවානේ සාමාන්‍යයෙන් සිවුරු පොට තියෙනවා නිදා ගන්න උට යම් විදියකටද අවදි වෙනකොටත් ඒ විදියටම සිවුරේ පොට සිංහසීයාවෙන් සැතපෙන්න කී දෙනෙකුට අමාරුද කියලා බලන්න මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද ජීවිතේට එකම එක දවසක්වත් සිංහසීයාවෙන් නිදාගෙන නැති සිංහසීයාවෙන් කියන්නේ දකුණු ඇලේට හාන්සි වෙනවා එතකොට දකුණු පාය උඩ වම් පා තියලා ඊට පස්සේ වම් අත දකුණු පාදයේ දිගේ යවලා ඊට පස්සේ මේ විදිහට හාන්සි වෙනවා දකුණු ඇලේට එතකොට මේක තමයි සිංහසීයාව ওই විදිහට දැන් ගොඩාක් අය එක්කෝ බිම බදාගෙන කොට්ටේ බදාගෙන ඇඳ බදාගෙන නිදා ගන්නවා එහෙම නැත්නම් උඩු බැලිය අතට හැරිලා එහෙම අර මොකද්ද පෙරේතයා පොළේ ගැහුවාගේ එහෙම නිදා ගන්නවා. ඒ වගේ මාණ්ඩුක සීයා, කාම සීයා, പ്രേත සීයා ඔය වගේ තමයි ලෝකයේ මිනිස්සු සීයාවන් පාවිච්චි කරන්නේ. සීයෙන් කල්පනාවෙන් සිංහ සීයාවෙන් එහෙම නිදා ගන්නෝ අතිශයින් දුර්ලභය. කිම දෙයක් බුදුරජාණන් වහන්සේ පවා සත බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරාවට සෑම දිනක සෑම මොහොතකම උනා සතුපුනා යම් මොහොතක් සිංහසීයාවෙමයි. කවදාවත් එහෙම වෙලා නැහැ සිවුරු පොටක්වත් එහෙම වෙලා නැහැ. සිහි කල්පනාව. ඉරියව් පවත්වනවා සිහියෙන්. ඔන්නේ ඉරියාපත භාවනාව ඊට පස්සේ මේ භාවනාවෙම තියෙනවා හොඳට ඔහම සීහිය පවත්වනකොට මේ තමන්ගේ කය ගැන හොඳට ප්‍රකට වෙනවා. මේ මේ ඊට පස්සේ තමන්ගේ අත්පය එසවෙන හැටි ඒකේ ඇතුලේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය ඒ ඔක්කොම සීහියත් එක්ක යට තේරෙන්න ගන්නවා. ඒකට එයා දන්නවා ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. තමාගේ කයේ ස්වභාවය එයාට හොඳට තේරුම් ගනිමින් මේ ඉරියව් පවත්වන්න පුළුවන් බලවත් සිහිය පිහිටවනකොට. බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. එයා දන්නවා මේ ඉරියව් පැවැත්වීම නැමැති ස්වභාවයක් තමයි මේ අන් අයටත් තියෙන්නේ. තමාගේ කයේ ප්‍රකට වෙන ස්වභාවයම අන් අයගේ තියෙනවා කියලා එයාට ඥාන දර්ශනයක් ඇති වෙනවා. අජ්ජිති අජ්ජත් බහිද්ධාවා තමා තුලත් බාහිරත් තියෙන්නේ ශිරූරී චලනයක් තමයි තියෙන්නේ කියලා මේ ඉරියව් පැවැත්ම පිළිබඳව සීහ පීඨන කායanusasanaව. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් නිහෙරති. එතකොට මේ ඉරියව් පැවැත්ම නැමැති මේ ස්වභාවයේ හට ගැනීම වය ධම්මානුපස්සීවා කායස්මින් නිහෙරති. ඉරියව් පැවැත්වීම නම් ස්වභාවයේ නැසී යාම සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඉරියව් පැවැත්ම නම් වූ ස්වභාවයේ ඇත්වීම නැතිවීම දකිනවා. දැන් මේ ඉතින් ඒ සිහියේ උපරිම මට්ටමනේ. එයාට හොඳට තේරෙනවා පාදයක් ඔසවනකොට කයේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය ආපය ධාතුවේ ක්‍රියාකාරීත්වය පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වය. ඒ ධාතු වල ස්වභාවයත් එක්ක මේ පාදේශ වෙන හැටි තියෙන හැටි තේරෙනවා. ඒතර සමහර අර භාවනා ක්‍රම තියෙනවානේ ඔසවනවා, ගෙනියනවා, තබනවා කිය සිහි කර කර යන එකක්. එහෙම භාවනා ක්‍රමත් එක එක තැන්වල උගන්වනවා. සතර සතිපට්ඨාන භාවනාවේදී කියන්නේ ඉරියව් කෙරෙහි බලවත් සිහිය පිටවන. එතන වචන වලින් සිහි කරන කතාවක් නැහැ. නමුත් ඔසවනවා ගෙනියනවා තබනවා එකෙන් හරි කොහොම හරි තමන්ගේ ඉරියව්වේ පැවැත්ම ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටවනවා නම් අපිට ඕන කාය අනුපස්සනාව කයේ සිහිය පිහිටවීම තමයි ඕනේ අම්මන් ඒවා ඒවා හරිද වැරදිද කියලා කියන්න තරම් මං ඉක්මන් වෙන්නේ කය කෙරෙහි සිහිය පිහිටනවා නම් සිහිය බලවත්ව පිහිටනවා නම් නීවරණ දුර වෙලා යනවා නම් එතකොට මේ ආජ්ජත් බහිද්දා වශයෙන් පුරුදු කරන්න පුළුවන් නම් සමුදේ වය දකින්න පුළුවන් නම් ඉතින් ඒ නිසා ඒ විදිහට ඉරියව් පැවැත්ම පිළිබඳව භාවනාව පුරුදු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනාවේ අවසාන විදිහට සමුදේවය දැකීම දේශනා කරලා ඊළඟට කියනවා අත්තිකායෝතිවා 50 සතිපත්චුපත්ිතා හෝති යාව දේව ඥානමත්ථය. මේ විදිහට ඉරියව් පැවැත්වීම නම් වූ හේතුඵල ධාමෙන් හටගත්තු ස්වභාවයක් සහිත කයක් තියෙනවා කියලා. එහෙම කයක් තියෙනවා කියලා ඒ ශ්‍රාවකයාට කය පිළිබඳව මනාව යොමු කළපු සිහිය පච්චුපට්ඨිතා බලවත්ව පීඨනවා. තවදුරටත් චතුරාර්ය සත්‍ය අවබෝධය වීම පිණිසම ඒ සිහිය පවතිනවා. බලවත් සිය දියුණුවීම පිණිස පවතිනවා. අනිශ්චිතෝච මම මගේ මගේ ආත්මය කියලා කිසිම ඉරියව්වක් එයා ගන්නෑ. දකින්න හේතුඵල දහමක්. නැචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිම දෙයක් යාට ග්‍රහණය කරගන්න නැහැ. පංච පාස්කන්ධ ලෝකේ. කයනං වූ ලෝකේ. එයා ඉරියව් පැවැත්මක් විතරයි දකින්නේ. හේතුඵල දහම තනෝ. ඒක උපරිම තැන පින්වත්නි. අපි ඉතින් පුරුදු වෙන අපි පුංචි ළමයි. අපි සිඟිත්තු ලදරුවෝ අපි අපේ මට්ටමින් පටන් ගන්න ඕනේ. පින්වතුනි ඉරියාපත භාවනාව වගේම භාවනාවක් තියෙනවා. ඊට සමගාමීවම යන ඒ භාවනාවට කියනවා සති සම්පජඤ්ඤ භාවනා කියලා. දැන් කායानुපස්සනා භාවනාවල තුන්වෙනියට පෙන්වුම් කරන්නේ මේ විස්තර කළා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඉරියා මේ සති සම්පජඤ්ඤය. පින්වතුනි නිවන් මාර්ගයේ ක්‍රමානුකූලව වඩනකොට ආනාපාන සතිය නොවැඩුවත් ඉරියාපතේ නොවැඩුවත් අනිවාර්යයෙන්ම කලිත භාවනාවක් තියෙනවා නිවන පිණිස ක්‍රමානුකූලව පුරුදු වෙන කෙනෙක් ඒ තමයි සති සම්පජාන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදාන් කියන බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා වැඩින පිළිවෙල විස්තර කරද්දී අනිවාර්යෙන් සති සම්පජඤ්ඤ භාවනාව විස්තර කරනවා. සක්මන් භාවනාවත් විස්තර කරනවා. බලමු මේ සත් සම්පජඤ්ඤ භාවනාව කියන්නේ මොකක්ද කියලා. පුණ්‍යචපාරං. තවත් එක්තරා භාවනාවක් මේක. භික්ඛවේ පින්වත් මහණෙනි බික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන්නේ ඉදිරියට යනකොට ආපසු එනකොට. උදාහරණයක් ගත්තොත් පින්ඩ පාති යනකොට පින්ඩ පාති කරගෙන එනකොට. සම්පජානකාරී හොති මනා සිහිනුවණින් ඉන්නවා. ඒ යනකොටවත් එනකොටවත් කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ. දැන් ඉරියාපත භාවනාවේ ස්වභාවය තමයි තනිකර ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්නවා. සම් සති සම්පජඤ්ඤ භාවනාවේ ස්වභාව සම්පජානන භාවනාවේ ස්වභාවය තමයි ඒ ඉරියව්ව ගැන සිහියනොත් ඉන්නවා කිසිම ක්ලේශයක් හටගන්න දෙන්නේ නැතුන් ඉන්නවා. එතකොට ඒ ඉරිය ඒ ඉදිරියට යන්නේ ආපස්සට එන්නේ කෙලෙස් හතර ගන්න දෙන්නේ නැති සිහිනුවණින් යුක්තව. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. වටපිට බලනකොටවත් කෙලේශයක් හටගන්න දෙන්නේ නැහැ. සිහිනුවණින් එනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතපය අකුලනකොට දිගහරිනකොටවත් කෙලේශයක් හටගන්න දෙන්නේ නැහැ. සීනුවණින් ඉන්නවා. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. පාත්‍ර සිවුරු දරද්දී මේ සිහිනුවණින් ඉන්නවා කෙලෙස් හටගන්න දෙන්නේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. ඒ අසිතේ කියලා කියන්නේ අනුභව කරන. පීතේ කියන්නේ බොන දේවල්. කායිතේ කියන්නේ රස කැවිලි වගේ අනුභව කරන දේවල්. සාහිතය කියන්නේ වළඳන දේවල්. එතකොට රස විඳින දේවල්. ඒ කන බොන රස විඳින කිසිම තැනකවත් කෙලෙසක් හට ගන්න දෙන්නේ. කොහොම සිහිනුවනන්ත මේ කයත් එක්කම මේ ඔක්කොම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කරනකොට සම්පජානකාරී හොති. එහෙමවත් කෙලෙසයක් හටගන්න දෙන්න තුන් සීනුවණින් එනවා. ගටේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නේ භාවේ. හිත යනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට නෑ ඊළඟට නිින්ද යනකල් අවදිව ඉන්නකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට හැම මොහොතකම සිහිනුවණින් ඉන්නවා. ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණම සිහිනුවණ කියන එක පවත්වන්න නැතුව තියෙන වෙලාවක් තියෙනවා නම් නිින්ද ගියාට පස්සේ විතරයි. ඒ කියන්නේ දැන් මේකෙන් තේරුම් ගන්න සතර සතිපට්ඨානෙ වඩන්නේ නැති කෙනෙකුගේ හැම වෙලාවකම සිහිනුවණක් නැහැ. මේ gederin බැහැලා ආපහු කල්පනා කරනවා දොර වැහුවද කියලා තමන්මයි වැහුවේ. කණ්ණාඩිය නල්ලේ දාගෙන තමන්ම කණ්ණාඩිය හොයනවා. ඔරලෝසු අතේ බැඳගෙන තමන් ඔරලෝසු හොයනවා. ඊට පස්සේ රයිස් කුකර් එකට හාල් ටික දාලා තැම්බෙන කලින් ඉන්නවා ස්විච් එක දාලා නේ. ඔහොම වෙලා නැද්ද ගෙවල් වල? ඉතින් ඒ වගේ ඊළඟට මේ ව්‍යංජනයේට ලුණු දැම්මද මතක නැහැ මිරිස් දැම්මද මතක නැහැ. කන කොටයි දන්නේ ලුණු දාලා නැහැ කියලා. ඉතින් මේ වගේ. එතකොට කල්පනාව නැහැ. ඊළඟට මේ ගමන බිමනක් යනකොට කල්පනාව නැහැ. වාහනයක නැගිනකොට කල්පනාව නැහැ. පර්ස් එකට බඩු ටික දාගත්තද කල්පනාවක් නැහැ. කී ගමන ජීවිතේ යන්ත කියලා ගිහිලා ආපස්සට හැරිලා ඇවිල්ලා ගිහිල්ලා තියෙනවද? අපේ ජීවිතේ සිහි කල්පනාව නැහැ. සිහි කල්පනාව නැහැ. දැන් එක එක සී කල්පනාවෙන් කියන්නේ සංසාර පින්බලයට අපේ ලංකාවේ තිරුණාංශ නම ඉපදිලා දවස් 9න් අම්මා ඒ ස්වාමී ඒ පොඩි දරුවා වඩා ගන්නකොට පාත් වෙනකොට අම්මගේ ඔළුවේ ගහලා තිබ්බ මල් ඒ දරුසිඟිත්තගේ ඇඟට වැටලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට වස් 60 අවුරුදු 80 වෙනකොටත් අර එදා දව ඉපදිලා දවස් 9න් අම්මා වඩාගත් දවසේ ඉඳලා මතකයි. හැම දවසකම සිද්ධි මතකයි. එච්චර උපතින් සීනුවණක් පිටලා. කල්පනා කරන්න. ඒ සිහිනුවන කල් ඒවත් එක තමයි මතකය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ සීය කියන එක විස්තර කරන එකට කියනවා චිර කතම් පිචිර භාසිතම් පිසරිතා අනුස්සරිතා. බොහෝ කොට කියන කියුවත් කළත් ඒ හැම එකම සිහි කරන්න පුළුවන් නැවත නැවත. සිහිනුවනත් එක මේක තියෙන්නේ. පොතක් මේ කියවගෙන යනවා මතක නෑ මේ මේ පිටුව කියෙව්වද කියලා. මේ බණ අහගෙන යනවා ටිකක් දුරට ගියාට පස්සේ සීයේ එන්නේ මතක නැහැ. සීනුවන නැති නිසා ඔය. ඒ නිසා සීනුවන කියන එක දියුණු කළ යුතු එකක්. තමන් පුරුදු කළ යුතු එකක්. ඒක භාවනාවක්. මේ භාවනාවට උපකාරී වෙන්නේම කලින් කරපු ඒකයි සම්පජානන භාවනාවට කලින් ඉරියාපතේ තියෙන්නේ. ඉරියාපතයත් එක්කයි සම්පජානන භාවනාවට කරුණු වෙදෙන්නේ. මේ වාගේ භාවනා නම් පින්වත්නි මහා පුරුෂයෝ කරන ඒවා. තමන්ගේ ඉරියව්වල කෙලිස් හටගන්න දෙන්නේ නැතුව මේ භාවනාවත් ඉතිඅජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. තමන්ගේ කය ගැන හොඳට සිහිය පිටව පිටව මේ භාවනාව කරන්න. ඊළඟට බාහිර කයේ තියෙන මේ වගේ ස්වභාවයක් කියලා තමන්ගේ කයට අනුරූපව අන් අයගේ කය ගැන ඥාන දර්ශනය පිහිටනවා. ආධ්‍යාත්මික බාහිර ශරීර පිළිබඳව කායानुපස්සනාවේ වාසය කරනවා. මේ සති සම්පජාන කෙලෙස් හදලෙන් අපේ කවුද නන්ද තෙරුන් වහන්සේ බලවත් සති සම්පජඤ්ඤ පුරුදු කරපු බුද්ධ ශාසනයේ මහත් තෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ නන්දයන් වටපිට බලනකොට කලින්ම හිතනවා මම මේ වටපිට බලද්දී කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ කියලා. වටපිට බලද්දී ඉදිරියට යද්දී එද්දී කෙලිස් හටගන්න දෙන්නේ නැතුව තමයි මේ මේ ඉරිසිහිනුවන පවත්න්නේ. කොච්චරද කියනවා නම් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙන් නන්දයන්ගේ සති සම්පජඤ්ඤය කොහොමද කියනවනම් නන්දයන් හට සියලු විඳීම් හටගන්නේ දැනුවත්ව. සියලු හැම විඳීමක්ම දැනුවත්වයි හටගන්නේ. සියලු විඳීම් පවතින්නේ දැනුවත්ව. සියලු විඳින් අභාවයට යන්නේ දැනුවත්ව. සියලු හඳුනා ගැනීම හටගන්නේ පවතින අභාවයට යන්නේ දැනුවත්ව. සියලු කල්පනාවන් ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ දැනුවත්ව. අපි දන්නේ අපිට මේ කල්පනාව කොහොමද ආවේ කියලා. සමහරවල් බලන්න බණකින් පටන් ගන්නවා ඉවර වෙන්නේ කොහෙන්ද කියලා. අපිවත් දන්නේ කොහෙන්ද මේ කතාව මෙච්චර ඇදී තියෙන්නේ කියලා. ඒ සති සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරන කෙනාට කල්පනාව පවා හටගන්නේ දැනුම් තේරුම් ඇතුව. බලන්න කොච්චර මේ බුද්ධ ශාසනේ දැන් මේ බලන්නකො මේ පුරුදු කරලා තියෙන මාවත. දැන් මේ එක එක අද කාලේ භාවනා වෙනවා නිකම් පාන අධ්‍යා බලාගෙන ඉඳලා කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්න එතකොට හිතට ආහාර නැති වුණාට පස්සේ ප්‍රඥාය සවදි වෙනවා. අවදි වුණාට පස්සේ ප්‍රඥාවෙන් ලෝකෙ දකින්න පුළුවන් කියලා. එහෙනම් මේ සතර සතිපට්ඨානයක් ඕනේ නෑනේ. හරි මම කියන විදිහට කර දැන් තවත් භාවනා ගුරුවරු කියනවා හරි මම කියන විදිහට කරන්න ඔයාලා දවස් දෙකකින් මාර්ගඵල ලබනවා. මං කියන දේ අහගෙන ඉන්න. මං කියන දේ මේව කරන්න. එහෙනම් මේ සතර සතිපට්ඨානයක් ඕනේ නෑනේ. අනේ සංසාරයේ පින තියෙන කෙනෙකුට නිවන් මඟ නම් වරදින්තිපා කියන අදහසින් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් මේ දේශනා කරන්නේ. සංසාරේ Taman අනිත් අය රවට්ටලා තියෙනවනම් බොරු උපදෙස් දීලා තියෙනවනම් බොරු භාවනා උපදෙස් දීලා තියෙනවනම් අද කාලේ අයට අද කාලේ එහෙම කෙනෙක් ඉපදිලා හිටියොත් එයාට නොමගක්ම අහු වෙනවා. හරි නිවන් මාර්ගය අහු වෙන්නේ සංසාරේ සත්‍ය කතා කරලා තියෙනවා නම් අන් අය රවට්ටලා නැත්තම් සත්පුරුෂ ඇසුරද නිවැරදි ධම්මාවත එයා පතලා තියෙනවා නම් එයාගේ ජීවිතේට එයා හොයලා තියෙනවා නම් ඔවුන්ට මේ නිවන් මාර්ගේ වරදින්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ගැන කල්පනාව තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට මේ සත්සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ samudevaya ඒ ඉරියව් මේ පැවැත්වීම නැමැති ඒ ඉරියව් වල කෙලෙස් හටගන්න දෙන්නේ නැතුව සිහිනුවන පැවැත්වීම නැමැති ඒ කායानुපස්සනාවේ ඒ හට ගැනීම සමුදය වයත් දකිනවා සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදය වය ධම්මානුපස්සීව හට ගැනීම නැතිවීම දකිනවා මේ පියවරෙන් පියවරට යන තියෙන්නේ අපිට මුලින් තියෙන සිය පිටවන්න ඊළඟට අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති මේ සිහිනුවණින් යුක්ත වූ ඉරියව් පැවැත්වීම සිද්ධ කරනකොට කයේ මෙවැනි වූ ඉරියව් පැවැත්මක් තියෙනවා කියලා හේතුඵල ධමයෙන් හටගත්තු ස්වභාවයක් තියෙනවා කියලා කායानुපස්සනාවේ සිහි පිටනවා මෙහෙම වෙනකොට මෙයාගේ සිහිය බලවත් වෙනවා නුවණ අවබෝධය බලවත් වෙනවා බලවත් වෙනකොට කිසිම දෙයකට ඇලෙන්නේ කන බොන අඳින පළඳින වැසිකිලි කැසිකිලි කරන කිසිම මොහතක කිසිම ඉරියව්වකට ඇලෙන්නේ නැචකින් චිලෝකේ උපාදීති ලෝකේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ ඒ භාවනාව සංගෙන්නේ එහෙම ඕන අද දවසේ මේ පින්වතුන්ට සක්මන් භාවනාව ගැන කියලා දුන්නා එතකොට මේවා ගැන අනේ බුදුරජාණන් වහන්සේ අපිට බණ භාවනාව ගැන කියලා දීලා තියෙන විදිහ ඉතින් පින්වත්නි කවදා හරි මේවා මේවා අපේ හිත තුළ වැඩිෙන්න දෙපෑය. දැන් ආන්ට පිරිකරයක් පූජා කරලා නිවන් ලැබේවා කිව්වා කියලා එපමණකින් ලැබෙයිද බලන්න. මොකක් හරි අපිට උපකාරයක් කළොත් අපි කියනවා ඔයාට නිවන් දකින්න මේකම ඇති කියලා. මේ මේ ಗುಣධර්ම අපි වෘතු කරන්න ඕනේ නේද යම් දවසක. මෙවැනි ගුණධර්ම පුරුදු කරන්න අපිට සත්පුරුෂ ඇසුර පැහැදිලි පිරිසිදු දහම් අවවාදයක් අපිට ඕන නිසා තමයි අපේ ජීවිතේ පින තියෙන්න ඕනේ. පින් තියෙන කෙනාට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒව පුරුදු කරගන්න අපිට සිහිය පවත්වන්නත් අපිට යන් සිහිය කියලා එකක් තියෙන්න බෑ. සිහිය නොවන ඒ ගුණධර්ම වීරිය අපි තුල ඉදිරියට පවත්වා ගන්නට අපි තුලින් බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ බලය දෙන්නේ පිනෙන්. ඒකයි අපි ගොඩාක් පින් කරන්න ඕන. දැන් ඔබ මේ ධර්ම දේශනාව අහනවානේ. මේ ධර්ම දේශනා ගොඩාක් අය අහන්නේ. සාමාන්‍යයෙන් අපි ධාතුන් වහන්සේලාට වඳින එකක් ගැන වගේ ශීලී ගැන කිව්වා වගේ හැදෙන්න අවවාද දහම් අවවාද ටිකක් දුන්නා වගේ ඒ වගේ මේ දහම් නිර්වාණ මාර්ගය පිළිබඳ ඔක්කොටම අහන්න බෑ. මේ බණ ටික අහන්න නිවනට කැමැත්ත තියෙන්න ඕන. නිවන් දකින්න කැමැත්ත තියෙන්න නිවන් මාර්ගය පුරුදු කරගන්න කැමැත්ත තියෙන්න ඕන. අහන්න හරි පින තියෙන්න ඕන. මේ ධර්මයේ අහන මේ ධර්මයේ පුරුදු කරන්න යම් සිටිවිල්ලක් හරි උපද්දව ගන්න ආයත නම් මේ බුද්ධ ශාසනයේ රැකවරණය කොහොමද සලසා ගන්නට යාලගේ හේතු සම්පත් තියෙනවා. ඒ නිසා ඔබත් ශක්තිපමණින් බලන්න ඉරියාපත භාවනා, සක්මන් භාවනා වගේ දේවල් ඔබට හුරු කරගන්න පුළුවන්ද කියලා බලන්න. හිත පහදවා ගන්න. පෝයට ඒ වගේම විවේකව දවසකට භාවනා උනට යන්න පුළුවන් කාලෙක මේ භාවනා මේ සිහි කරලා ඒ අමා නිවන්සුව බෝධුර නොවේ කියන පොත් වහන්සේ බලන්න. සිතට සුව දෙන භාවනා කියලා ලුබසංශිකේ තවත් භාවනා විස්තර පොතක් තියෙනවා. ඒ පොතත් බලන්න. ඊළඟට CD මේ වලින් ඒ වගේ සංයුක්ත තැටි වලින් මේ භාවනාව පුරුදු කරන පුරුදු කරන ඒවා තියෙනවා. ඒවත් අහන්න. අහලා හොඳට පුරුදු හිමීට හිමීට මම පුරුදු වෙන්න. ටික ටික පුරුදු වෙන්න. සක්මන් භාවනාව නිතර කරගන්න බැරි නම් සිල් ගත්ත දවසට ඔන්න දැන් මේ කාලේ gedara දින්මනේ ගොඩක් අය සිල් ගන්නේ. එහෙම මේවා කරන්න. ගෙදර ඉන්නවනම් විවේක වේලාවක් කරන් පොඩ්ඩක් සක්මන් කරන්න. ළමා ලපටි කෑ ගහනවා රාත්‍රී කාලේ පැය කාලක් විතර නම් සක්මන් කරන්න. ඒ වගේ කාට හරි පුරුදු වුණොත් ඉතින් ලොකු දෙයක්. ඒ නිසා අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ කායානුපස්සන භාවනා දෙකක් ඉගෙන ගත්තා. ඉරියාපතේ සහ සති සම්පජන්න භාවනාව. ඉතින් අපිටත් මේ ගුණධර්ම දියුණු කරගන්න මේ කුසල් භාවනා පුරුදු කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.